තෙරුවන් සරණයි. අද සතිපට්ඨාන දේශනා මාලාවේ දේශනාවක් අපි නීවරණ ධර්ම ගැන තමයි මේ වෙනකොට කතා කරන්නේ ධම්මානුපස්සනා කාණ්ඩේ. ඉතින් අපි මේ වෙනකන් තීන මිද්ද නීවරණය දක්වා කතා කරලා තියෙනවා. අද මේ දේශනාවෙන් අන්තිම නීවරණ දෙකම එකට කතා කරන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණය ගැන. ඉතින් අපි කලින් සඳහන් කරපු තීන මිද්ද නීවරණය වගේම තමයි මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයත් ටිකක් හඳුන ගන්න ටිකක් අමාරුයි. වංචාකාරී අපි රැවටෙනවා. මේක සිද්ධ වුණාම හරියට අලු ගොඩකට ගලක් ගැහුවා වගේ අපේ මනස ඇවිස්සෙන්න ගන්නවා. හිත ඇවිස්සෙන්න ගන්නවා. එක අරමුණක හිතට පවතින්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් භාවනා කරන්න එන ආධුනික යෝගාවචරයට මේක ගොඩයි අධිකව තියෙනවා මේ හිත විසිරෙන ගතිය උද්දච්ච කුක්කුච්ච නීවරණේ ගොඩක් බලපානවා. ඒගොල්ලෝ බය වෙනවා, ඒගොල්ලෝ දුක් වෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ, ඒගොල්ලෝ හිත අවුල් කරගන්නවා. ඉතින් මෙතනදී උද්දච්ච කුක්කුච්ච නීවරණය සම්බන්ධයෙන්ුත් අපිට කරන්න තියෙන්නේ කලින් නීවරණ සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරපු ක්‍රම ටිකමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඒ තමයි ඉස්සෙල්ලා මේක දැනගන්න ඕනේ. හඳුන ගන්න ඕනේ. එහෙම නැතුව මේකත් එක්ක හැප්පෙන එකවත්, ඒක නවත්තන එකවත්, ඒක නැති කරන්න හදන එකවත්, සිතවිලි එන එක නවත්තන්න හදන එකවත්, නැති කරන්න හදන එකවත් නෙමෙයි. ඒක තමයි මේ විපස්සනා ක්‍රමයට අදාළ වෙන්නේ මේ උද්දච්ච කුකුච්ච නීවරණේ හිතේ විසිරීමක් හෝ පසුතැවීමක් ආවහම ඒක දැනගන්න එක. නමුත් සමත ක්‍රමේදී මේ දැනගන්න එකක් නෙමෙයි කරන්නේ. සිතුවිලි ආවම ඒවා පුළුවන් තරම් අයින් කරලා පුළුවන් තරම් දුරු කරලා අර එක අරමුණක කොහොම හරි අමාරුවෙන් හිත ඒකාග්‍ර කරන්න බලන්නේ. නමුත් විපස්සනා ක්‍රමේදී ඊට වැඩිය වෙනස් අපි මේ එන දේ එන හැටියට දකින්න එක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඉතින් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය කියන්නේ එකක් නෙමෙයි මෙතන කොටස් දෙකක් තියෙන්නේ. උද්දච්චය කියලා කියන්නේ අනාගතය සම්බන්ධයෙන් සිද්ධ වෙන කෙලෙසයක්. ඒ කියන්නේ අනාගතය සම්බන්ධයෙන් අපි නොයේක් සැලසුම් ප්ලෑනින් කරන්න ගියාම සිතුවිලි පැටව ගගහ පැටව ගගහ යනවා. අපි දන්නේවත් නැහැ කෙලවර වෙන්නේ කොහෙද කියලා. අන්තිමට හිතේ ලොකු ඇවිස්සිල්ලක්, විසිරීමක්, කලබලයක් තමයි ඇති වෙන්නේ. හිත ගොඩාක් ඇවිස්සෙනවා කලබල වෙනවා. කුක්කුච්ච කියලා කියන්නේ අතීතයේ සම්බන්ධයෙන් අතීතයේ අපි අතින් සිද්ධ වුණු හෝ නොවුණු යම් යම් දේවල් ගැන හිතලා පසුතැවෙන ගතිය, විඳවන ගතිය. ඉතින් මේ කෙලෙස් දෙක අතීත අනාගත කියන අන්ත දෙකට සම්බන්ධව වැඩ කරන නිසා තමයි මේ එකකට දාලා තියෙන්නේ. ඒ වගේම මේ දෙකෙන්ම කරන්නේ අනාගතය සම්බන්ධයෙන් හිත විසිරුණත් අතීතය සම්බන්ධයෙන් පසුතැවුණත් දෙකෙන්ම මේ වර්තමාන මොහොත මග හරවලා දානවා. හිත ඇවිස්සීමකට ලක් කරනවා. ඒ නිසා තමයි මේ දෙන්න මේ එකටම ඉන්නේ. ඉතින් දැන් මේ ආදුනික යෝගාවචරයා මුලදී මේකත් එක්ක හැප්පෙන්නේ විඳවන්නේ ආදුනික යෝගාවචරයා මුලින්ම ඉල්ලන්නේ සමතයක් ඉල්ලන්නේ සමාධියක් ඉල්ලගෙන තමයි භාවනා කරන්නේ ඒ නිසා මේ හිතේ විසිරීම සිතුවිලි වැඩිපුර එන එක ගැන ආදුනික යෝගාවචරයා ගොඩාක් වෙලාවට විඳවනවා පසුතැවෙනවා. ඉතින් දේශනා පොඩ්ඩක් දිග වුණත් අහලා ඇති ගොඩක් අය ගෝධික කියලා සාංශය කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ මට නම මතක ඒ විදිහට සමාහිට පොඩ්ඩක් වැරදින්න පුළුවන්. උන්වහන්සේට සමත සමාධි හොඳට තිබුණා. ඕනෙම වෙලාවක උන්වහන්සේට ධානයකට සමාදින්න පුළුවන් හැකියාව තිබුණා. නමුත් උන්වහන්සේ අසනීප වුණු වෙලාවක උන්වහන්සේ මේ වශී කරලා තිබුණු සමත ධානයකට සමාදින්න බැරුව සෑහෙන හිත කඩා වැටුණා පසුතැවුණා. අන්තිමට උපස්ථායක සාංශය කෙනෙක් අතේ භාගතුන් වහන්සේට පණිවිඩය ආවනවා. භාගතුන් වහන්සේ වැඩම කරනවා. ඉතින් භාගතුන් වහන්සේ අහනවා මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ගෝධික සාංශය කියනවා භාගතුන් වහන්සේ මට මෙහෙමයි හොඳට ධානා සමාධි සමාපatti තිබුණා ඕනම අවස්ථාවක සමාදින්න පුළුවන්. නමුත් දැන් මේ අසනීපේ මේ කායික වේදනාව නිසා මට ඒකට සමාදින්න බැහැ. ඒ නිසා මම සෑහෙන මානසිකව වැටලා තියෙන්නේ, පසුතැවිලා තියෙන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අහනවා එතකොට මේ ශාසනයේ හරය සමාධියද? මේ ශාසනයේ සාරය කියලා තියෙන්නේ සමාධියද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නැහැ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා සීලය බිඳිලා නැහැ. සීලය paludu වෙලා නැහැ කියලා විශ්වාසද? සීලය ගැන වික්ෂිප්ත මනසක් තියනවද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා සීලය ගැන ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? සීලේ ප්‍රශ්නයක් නැත්නම් අපිට ඕනිම වෙලාවක සමාධිය උපදව ගන්න පුළුවන්. නමුත් මේ ශාසනයේ හරය සාරය සමාධිය නෙමේ ප්‍රඥාව කියලා කියනවා. අන්න ඒ වගේ මේ ගෝධික සාංශය වගේ මේ ආදුනිකයා සෑහෙන පසුතැවෙනවා මේ හිත විසිරෙන එකට සමාධියක් ගොඩ නැගෙන්නේ නැති එකට. ඉතින් ඇත්තටම නම් මේ උද්දච්ච උද්දච්ච උද්දච්ච කුක්කුච්ච නීවරණයත් එක්ක ගනුදෙනු කරන්න යෝග ආචරයෙකුට පුහුණු පුහුණු වේදී විශාල තල තුනාවක් තියෙනවා. ඒ කියන්නේ ලොකු අත්දැකීම් තොගයක් තියෙනවා. ඒ කියන්නේ කාලයක් පුහුණුණු කෙනෙකුට තමයි මේකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඉතින් හරියටම උද්දච්ච කුක්කුච්ච නීවරණයට මුහුණ දාන්න පුළුවන් වුණොත් ඒ කියන්නේ මම මගේ හිත දැන් විසිරීලා නැත්තම් පසුතැවීමක තියෙන්නේ. කියන එක දැක්කොත් තමයි ඇයි මේ විසිරෙන්නේ ඇයි මේ පසුතැවෙන්නේ කියන එකට හේතු හොයාගන්න පුළුවන් වෙන්නේ එතකොටයි ඒකට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ එතකොටයි ඉතින් නිතරම යෝගාවචරයා උත්සාහ කරන්නේ නමුත් මේක නැති කරලා හිත විසිරෙන්නේ නැති එක නවත්තන්න තමයි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ. ඒකට දඟලනවා. නමුත් ඒක කරන්න බෑ. ඒක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ. මේ නිසා තමයි සාමාන්‍යයෙන් අපි ලොකු සාංශේ නිතරම කමඨහං වාර්තා ඉදිරිපත් කරනකොට නිතරම කියනවා තමන් කමටහන් වார்த்தාවක් ඉදිරිපත් කරද්දී තමන්ට වැරදුණු හිත විසිරුණු ගොඩාක් යෝගාවචරෝ ඒවා තමයි ඉස්සෙල්ලම කියන්නේ අනේ මගේ හිත පිට ගියා හිත තියාගන්නම බෑ එක අරමුණක හිත තියන්නම බෑ හරි වදයක් කියලා නිතරම අර හිත විසිරුණු ඒ කලබල වුණු වැරදුණු ඒවෙන් තමයි කතා කරන්නේ. ඉතින් ලොකු සංසේ යෝජනා කරනවා යෝගාවචරයට ඉස්සර වෙලාම ওই වැරදුණු ටික කියන්නේ නැතුව හරි ගිය තැනින් පටන් පටන්ගෙන කතා කරන්න කියනවා. ඒ කියන්නේ තමන් දවසේ කරපු පරයන්ක සක්මන වලින් සාර්ථකයි කියලා හිතුණු, හොඳයි කියලා හිතුණු ඒ පරයන්කය ගැන කතා කරන්න. ඒ සක්මන ගැන කතා කරන්න. කියන්නේ හරි ගිය තැනින් පටන් ගන්න. වැරදිච්ච ඒවට මුල් තැන දෙනවා කියන්නෙම එයා මේ හිතේ විසිරීම සම්බන්ධයෙන් උද්දච්ච කුක්කුච්ච නීවරණය සම්බන්ධයෙන් ලොකු පසුතැවීමක ඉන්නේ. ඒකත් එක්ක ඇප්පිලා ඉන්නේ කියලා තේරෙනවා. එතකොට අපි ඒකත් එක්ක කතා කරන්න කරන්න වෙන්නේ මොකද්ද? අරකට තවත් පොහොරක් වැටෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මේ ලොකු සාංශේ හරි ලස්සනට එක කියනවා. ඒ නිසා මේ හරි ගිය තැනින් කතා කරන්නකෝ. එතකොට යෝගාවචරයටත් දැනෙනවා, ගුරුවරයාටත් තේරෙනවා මෙයා මේ හිත විසිරෙන එක ස්වභාවිකයි සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඒ හිත විසිරෙන අල්ලපනල්ලේ මට මේ පොඩි චිත්තක්ෂණ කීපයකට හුස්ම රැලි දෙක තුනක සක්මණේ දකුණුවම පියවර කීපයක හරි සිහිය තියන්න පුළුවන් වුණා කියලා එයා කතා කරනවා කියන්නේ ඒ කියන්නේ යා මේ වැඩෙන මේ භාවනා වැඩෙන පැත්තකට තමයි අනුග්‍රහ කරලා තියෙන්නේ. යා පොසිටිව් විදියට හිතාගෙන මේ පුළුවන් වෙච්ච වෙලාවේ කරගන්න පුළුවන් ටිකට සාදර වෙලා අනුග්‍රහ කරගෙන යනවා. බැරි වෙච්ච එකට ආවඩන්නේ නැහැ. බැරි වෙච්ච එකට කෑ ගහන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඒක මනසේ ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇත්තටම නම් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය නැති කරන්න ඕන නම් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය එන එක අවම කරගන්න අපිට ඕනි නම් අපිට කරන්න තියෙන වැදගත්ම දෙයක් තියෙනවා ප්‍රධානම දේ තමයි මගේ හිත විසිරිලා කියලා දැනගෙන හිත පසුතැවීමකට ගිහිල්ලා නැත්නම් විචිකිච්ඡාවකට ගිහිල්ලා කියලා දැනගෙන ඉස්සරලාම කරන්නේ තමන් ඉස්සරහින් තියාගත්තු මූල කර්මස්ථානය මෙනෙහි කරන්න ඕනේ නතර නොකර. මූල කර්මස්ථානය මෙනෙහි කරන එක නතර කරාම තමයි ගොඩාක් වෙලාවට මේ හිත විසිරෙන අවස්ථාවල් ගන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි පරයන්කේදී හුස්ම නම් ඉදිරියෙන් තියාගෙන ඉන්නේ නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් සක්මණේ දකුණම වශයෙන්. අපි මෙනෙහි කරන්න තියාගෙන ඉන්නවා නම් මූලික අරමුණක් ඒක ඒ හුස්ම ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙන හුස්ම වශයෙන් පිට වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ ලේබල් කරනවා කියලා අපි කියන්නේ නෝට් කරනවා ඒකට ඒ එතකොට අපිට මේ අරමුණට ගොඩාක් සමීප වෙලා අපේ මනස පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතනදි මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ගොඩාක් අයට පොතේ දැනුම තියන අයට තේරෙනවා ඇති. සමත ධානවල ප්‍රථම ධානයේ ප්‍රථම ධාන හිතේ තියෙනවා චෛතසික පහක්. ඒකේ පළවෙනි එක තමයි විතක්ක කියන චෛතසිකය. එතකොට මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ විතක්කය කියන එක. ඒ කියන්නේ අරමුණට හිත නංවනවා. අරමුණට නැවත නැවත හිත යොමු කරනවා කියන එක. එතකොට මේ මෙනෙහි කිරීමෙන් අපේ හිත වෙන කොහෙටවත් යන්න ඉඩක් හදලා දෙන්නේ නැතුව නැවත නැවත නැවත නැවත අරමුණත් එක්ක පවත්වන්න, අරමුණත් එක්ක යාලු කරවන්න, අරමුණට සමීප කරවන්න උදව්වක් වෙනවා, රුකුලක් වෙනවා. ඉතින් එහෙම මෙනෙහි කරනවා නම් හිත පිට යන්න උත්සාහ කළොත් ඒකත් පේන්න ගන්නවා. ඇයි දැන් එයා අරමුණෙන් අරමුණට හුස්මෙන් හුස්මට එකින් එකට මෙනෙහි කරගෙන යන්නේ. එතකොට එයා හොඳ අවදි මනසකින් ඉන්නේ. එතකොට හිත පිට යන්න පටන් ගන්නවා නම් ඒක පේනවා. මෙනෙහි නොකර ඉන්නකොට හිත පිට යනවා කියන එක හොයන්නත් බෑ, තේරෙන්නේ නෑ. ඉතින් ওই විදිහට අපි අරමුණ හරියට මෙනෙහි කරනවා නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට එතකොට තමයි අපිට මේ අරමුණේ තොරතුරු බලන්න උනන්දුවක් ඇති වෙන්නේ. අරමුණ වටහා ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ අරමුණේ විස්තර හොයන්න, තොරතුරු හොයන්න, විමසලා බලන්න. ආස්වාසය කියන්නේ මොකක්ද ප්‍රස්වාසය කියන්නේ මොකක්ද පිම්බීමක් කියන්නේ මොකක්ද හැකිලීමක් කියන්නේ මොකක්ද දකුණ වම ඔසවනවා තබනවා කියන්නේ මොකක්ද කියලා අරමුණේ විස්තර හොයන්න තොරතුරු හොයන්න කැමැත්තක් ඇති වෙනවා ඒකට කියන්නේ ਵਿਚාරය ඒ කියන්නේ මේ අරමුණ පිරිමදිනවා වගේ ස්වභාවයක් කියලා තමයි සාමාන්‍යයෙන් පොතේ කියන්නේ පිරිමදිනවා කියලා වෙනම කියන්න වෙන මොකුත් නෙමෙයි මේ අරමුණ නුවණින් විමසලා බලනවා ඒකේ තොරතුරු හොයනවා ඒකේ දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා අපි කියන්නේ ඒ නිසයි අපි කියන්නේ මේ හුස්ම දිහා බලන් ඉන්න හුස්ම මෙනෙහි කරලා ඒකේ දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා කියන්නේ ඔන්න ඔය නිසයි මේ විචාර චෛතසිකය තමයි එතනදී වැඩ කරන්නේ එතකොට මේ අර හුස්ම නිකන් මෙනෙහි කරනවට වැඩිය ඒකේ දැනෙන්නේ මොනවද කියලා බලනකොට එයාගේ මනසට අර පිට යන්න තියෙන ඉඩකඩ තවත් ඇහිරෙනවා. මොකද එයාට මේ නිකම් අරමුණ මෙනෙහි කරලා විතරක් නිකන් ඉන්න බෑනේ. එයාට සිද්ධ වෙනවා හුස්මේ දැනෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් මේ දෙක මේ විතක්ක ਵਿਚාර කියන දෙක නැති වුනහම තමයි අපේ හිතට ගොඩාක් උද්දච්ච කුච්ච නීවරණයෙන් පීඩා එන්නේ. විචිකිච්ඡා නීවරණේ එන්නේ. එතකොට හිත විසිරෙනවා, අතීතෙට යනවා, අනාගතෙට යනවා ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය එන තවත් මේ එන්න ඉඩක් තියෙන තැනක් තමයි අපි තුම අපි පරයන්කේදී හුස්ම ඉස්සරහින් තියාගෙන අපි හුස්ම දිහා බලාගෙන ඉන්නවනම් අපි ඕනම යෝගාවචරයක් දන්නවා කාලයක් මේක පුහුණු කරනකොට හුස්ම නොදැනී යන තැනකට හුස්ම සියුම් වෙන තැනකට හුස්ම නොදැනෙන තැනකට හිස් තැනකට අපේ මනස එන්න ඉඩකඩ තියෙනවා. එහෙම ආවොත් මේ හුස්ම නොදැනී ගියාම එයාට එතන බලවත් සතියක් සතියකින් ඒ නොදැනෙන මානසිකත්වයට නොදැනෙන තත්වයට හිස්තැනට අවදි වෙන්න බැරි වුණොත් එයා ගොඩාක් වෙලාවට එක්ක නිදියනවා නැත්නම් හිත ආයෙත් පිටපහින් පටන් ගන්නවා. හිත විසිරෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අර මුල ඉඳලම මේ භාවනා පටන් තැන ඉඳලම හුස්ම මෙනෙහි කරගෙන මේ හුස්ම ගෙවෙන තැන දක්වාම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ආවොත් මේ හුස්ම ගෙවුණු තැනදී අපිට මේ නින්දට යන එක හෝ හිත විසිරෙන එකට ගොදුරු වෙන්නේ නැතුව දැන් අපි දිගටම මෙනෙහි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර හිස් තැනටත් අපිට ඉතාම සාර්ථකව සතිය පිහිටවන්න පුළුවන් අවදි වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි මේ මෙනෙහි කිරීම කරගෙන යද්දී සාමාන්‍යයෙන් අපි ඕනම යෝගාවචරයක් දන්නවා ආදුනිකයෙක් ආදුනික කාලේ අපි මේ හටගත්තු හුස්ම තමයි අපිට පේන්නේ මුලින්ම. ඒ කියන්නේ ආස්වාසයේ මැද අපිට පේන්නේ ප්‍රස්වාසයේ මැද අපිට පේන්නේ. හටගත්තු අරමුණ තමයි පේන්නේ. එතකොට අපි මේ මෙනෙහි කිරීම කාලයක් පුහුණු කරනකොට යාගේ හිත ටිකෙන් ටික ටිකෙන් ටික මේ හුස්ම පටන් ගන්නකොටම මුලම මුල ඉඳලම දකින්න පුළුවන් තැනට මනස එනවා සිහිය වැඩෙනවා. ඒ කියන්නේ ආස්වාසයේ පටන් ගන්නකොටම යාගේ හිත පිහිටනවා. පටන් ගන්න තැන ඉඳලා ආස්වාසය ගෙවෙන තැන දක්වාම එයාගේ සති ධාරාව අඛණ්ඩව පවතිනවා. ආස්වාසය ගෙවුනට පස්සේ එයා හොඳටම දන්නවා ඊට මොහොතකින් ආයෙත් ප්‍රස්වාසය පටන් ගන්නවා. ඒතර ප්‍රස්වාසයේ හටගැන්මේ ඉඳලා ආරම්භයේ ඉඳලා මුල ඉඳලාම එයාගේ සති ධාරාව පවත්වනවා අරමුණ දිගටම එක දිගටම. එතකොට කාලයක් මේක පුහුණු කරද්දී අරමුණ හට ගන්නකොටම සතිය පිහිටවන්න පටන් ගන්නවා නම් එතකොටත් ඇත්තටම තීන මිද්දේට උද්දච්ච කුච්ච නීවරණයට විචිකිච්ඡා නීවරණයට එන්න ඉඩක් නැතුව යනවා. ඇයි අරමුණ හට ගන්න තැන ඉඳලා ගෙවෙන තැන දක්වාම අකණ්ඩව සති ධාරාව දැන් එයා පවත්වන නිසා. එතකොට මෙන්න මේ කියන මෙනෙහි කිරීම කරන්න අපි ප්‍රමාද වුණොත් අරමුණ හට ගන්නකොටම මෙනෙහි කරන්න ප්‍රමාද වුණොත් අපේ හිත විසිරෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මෙන්න මේකට තමයි එළඹ සිටි සිහිය කියලා කියන්නේ. එතකොට මේ එළඹ සිටි සිහිය තිබුණොත් තමයි හරියටම අරමුණ හට ගන්න තැන ඉඳලා අවසානයේ ගෙවිලා යන තැන දක්වා සතිය තියනවා නම් තමයි මේ අරමුණේ ලක්ෂණ ටික පොදු ලක්ෂණ ටිකක් තියෙනවා හැම අරමුණකට මේ ටික පේන්න ගන්නේ මොනවද පොදු පොදු ලක්ෂණ අපි බණ පොතේ හැටියට දන්නවා ඒ තමයි අනිත්‍ය දුක අනාත්ම කියන දේවල්. ඒවා පේන්න ගන්න. එතකොට මේ පොදු ලක්ෂණ ටික පේන්න ගන්නවා. ඒ ඔය මට්ටමට ආවට පස්සේ ඇත්තටම අපි ලොකු සංසය කියන්නේ භාවනා කරන්න ඕනේ භාවනාව වෙනවා එතකොට. අමුතුවෙන් අපි කරන්න දෙයක් නැහැ. ඒක ඔටෝ වෙමින් යනවා. එතකොට තමයි මේ අපි අරමුණු සම්බන්ධයෙන් අරගෙන තියෙන ඝන සංඥා ටික ටිකෙන් ටික කැඩිලා යන්න පටන් ගන්නෙ. මමත්ව මානසිකත්ව කැඩිලා යන්න පටන් ගන්න. ඇත්තටම මෙතන මේ අපි හිතන විදිහ දෙයක් නෙමෙයි තියෙන්නේ. වේගයෙන් කැඩි කැඩි බිඳි බිඳි යන ශක්තියින් ටිකක් පවතින කියන එක අපිට පේන්න ගන්නවා. ඒ කියන්නේ මේ හුස්මක් විදිහට අපි ආස්වාස හුස්ම විදිහට දකින හුස්ම ඇතුළෙත් තව හුස්ම හුස්ම කැඩි කැඩි යන හුස්ම බර ගානක එකතුවක් මේ ආස්වාසය කියන්නේ. ප්‍රස්වාස හුස්ම කෑලි කෑලි ගොඩක එකතුවක් ප්‍රස්වාසය කියන්නේ කියන එක එයාට පේන්න ගන්නවා. ඉතින් පේන්නේ අර අරමුණේ මුල මැද අග වශයෙන් අඛණ්ඩව සතිධාරාව පවත්වන්න පුළුවන් වුණොත් තමයි. ඒක පේන්නේ. මුල මැද අග වශයෙන් දකින්න පුළුවන් ඉන්නේ. අන්න එතකොට මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයට හිත පිටතට අරගෙන යන්න ඉඩක් ලැබෙන්නේ නැතුව යනවා. විචිකිච්ඡා නීවරණයට එන්න ඉඩක් නැතුව යනවා. තීන මිද්ද නීවරණයට එන්න ඉඩක් නැතුව යනවා. එතකොට ඔබ හොඳට මතක තියාගන්න. ඔබට තේරෙන්න ඕනි උද්දච්ච කුක්කුච්ච නීවරණයෙන් කරන්නේ අපේ හිත අරමුණෙන් පීඨතට පීඨත ලෝකයට අරන් යන එක. හැබැයි උද්දච්ච කුක්කුච්ච නීවරණයට අපිට උත්තරයක් හම්බුණා නම් වෙන්නේ හිත ඇතුළට ගමන් කරන එක. අපි ඉස්සරහෙන් තියාගත්තු අරමුණේ ඇතුළට ඇතුළට ඇතුළට මනස கிඳා බහිනවා කියන එකේ තේරුම තමයි මම උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා තීන මිද්ද නීවරණ වලට උත්තරයක් හොයලා තියනවා කියන එක. මගේ හිත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා තීන මිද්දාදී නීවරණ වලට යට වෙනවා නම් ඒ කියන්නේ හිත අරමුණෙන් පිට පැනලා බාහිර ලෝකෙට යන්න පටන් ගන්නවා. ඔය සලකුණු දෙකෙන් තේරුම් ගන්න ඔබ නීවරණයට යට වෙලාද ඉන්නේ නැත්නම් නීවරණයට උත්තර හොයාගෙන හොයාගෙනද ඉන්නේ කියන එක. ඉතින් මේ විදිහට අපිට මේ හැකියාව ලැබෙන්න නම් අරමුණ ගොරෝසු ඕලාරික මට්ටමේ ඉඳලම ඒ කියන්නේ පරයන්කයට ගිහිල්ලා භාවනාව පටන් ගත්ත මොහොතේ ඉඳලම මෙනෙහි කිරීම කියන එක හරියට කරනවා නම් ඇත්තටම මේ නීවරණ කියන ඒවට එන්න ඉඩක් ලැබෙන්නේ නැතු යනවා. එතකොට දැන් අපි ගොරෝසු ඕලාරික මට්ටමේ ඉඳලම මෙනෙහි කරන නිසා අරමුණ සියුම් වෙද්දිත් හිත පිටපයින් ඉඩක් එන්නේ නැහැ. මොකද දැන් මෙනෙහි කිරීමෙන් අපි ගානට මේක මේකට පත්‍යං වෙලා සති ධාරාව අකණ්ඩව පවත්වාගෙන යන නිසා මුල ඉඳලම අපි සති ධාරාව අරගෙන එන හින්දා අර හිත පිට ගියාට පස්සේ සිහිය තියන්න පටන් ගන්නවට වැඩිය මුල ඉඳලම මෙනෙහි කිරීම කරගෙන ආවනම් අපිට මේ නීවරණයට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඉතින් විචිකිච්ඡා නීවරණය සම්බන්ධයෙන්ුත් ඕක තමයි වෙන්නේ. විචිකිච්ඡාව ගැන පොඩි විස්තරයයි කරන්න ඕනේ. විචිකිච්ඡාවටත් උත්තරේ අරකම තමයි මෙනෙහි කරන එක. විචිකිච්ඡාව කියන එක 아무ත දෙයක් නෙමෙයි. අපිට සැක සංකා පහළ වෙනවා මේ ක්‍රම සහ විදි ගැන. ඉතින් පොතේ දැනුම තියන අය දන්නේ බුද්ධ ආදී යටතැන්හි සැකේ ඇති වෙනවා කියන එක. ඉතින් මිනිස්සු අපෙනුත් අහනවානේ මේ හුස්මක් දිහා බලලා මේකෙන් කරන්න පුළුවන් දෙයක් තියනවද? මේ හුලං දිහා බලන් ඉඳලා මම දැක්කා මේ වීඩියෝ එකකට මගේ කමෙන්ට් එකකුත් දාලා තියෙනවා හුලං දිහා බලලා කොහොමද ඕක කරන්නේ කියලා. ඒ සැක තියෙන්නේ. භාගතුන් වහන්සේගේ ධර්මය ගැන සැක එනවා. භාගතුන් වහන්සේගේ ඉගැන්වීම් ගැන සැක එනවා. ඇයි මේ එන්නේ? ඇත්ත ඇති හැටියෙන් දැකලා නැති නිසායි. විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැක්කහමයි. ඇත්ත ඇති හැටියෙන් දකින්න බෑ සුතමේ ඥාණයෙන් සහ චින්තාමේ ඥාණයෙන්. ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් විතරයි. එතකොට සාමාන්‍යයෙන් ඔලමුල ගති වැඩි කෙනා ප්‍රත්‍යක්ෂ ඥානය පිටිපස්සට දාලා සුතමේ ඥානයයි චින්තාමේ ඥානයයි ඉස්සරහින් දාගෙන ඔය ඔය කියන ප්‍රශ්න හදා ගන්නවා. හැබැයි මොලේ තියෙන කෙනා දන්නවා සුතමේ ඥාණයෙන් සහ චින්තාමේ ඥාණයෙන් මේ ඇත්ත ඇති හැටියෙන් දකින්න බැයි නිසා යා නිතරම සුතමේ ඥාණය සහ චින්තාමේ ඥාණය පිටිපස්සෙන් තියලා දෙවෙනි තුන්වෙනි තැනට තියලා යා හැම වෙලේම ඉස්සරහින් තියාගන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණය එයා යම් කිසි දෙයක් ඇහුවත් හරි ඒක එහෙම වෙන්න පුළුවන්. හරි අපි කරලා බලමුකෝ. එතකොට අපිට අත් දකින්න පුළුවන් මේක. භාග්‍යතුන් වහන්සේ කියන්නේම මේක Taman තුලින් දකින්න කියලානේ. එතකොට Tamanටම මේ අත්දැකීමෙන් ආනිසංස මේ එක්ස්පීරියන්ස් විඳිනකොට Tamanටම විශ්වාසයක් එනවා. ඒ නිසා මේ කරලා බලන්නේ නැති අයට තමයි ඔය ප්‍රශ්න ටික එන්නේ. හොඳට මතක තියාගන්න ධර්මයේ සම්බන්ධයෙන් සැක පහළ වෙන්නේ. මේ ක්‍රම සහ විදි සම්බන්ධයෙන් විවේචන එළියට එන්නේ. භාගතුන් වහන්සේ ගැන සංඝරත්නය ගැන සීලය ගැන මේ දේවල් ගැන හිතට කුකුසු උපදින්නේ හේතුව ඒගොල්ලෝ ප්‍රායෝගිකව පුහුණු වෙ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉස්සරහින් තියන් ඉන්නේ සුතමේ ඥානය සහ චින්තාමේ ඥානය. නමුත් ඒක නෙමෙයි ඉස්සරහින් තියන් තියන්න ඕනි ප්‍රත්‍යක්ෂ ඥානය. ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනි. ඉතින් ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් මේ අරමුණට සමීපව ලං වෙලා මෙනෙහි කිරමින් අරමුණට සමීපව ලං වෙලා බලනවා. එතකොට ඇත්ත ඇති හැටියෙන් පෙනෙන්න ගන්නවා. මනස ටිකෙන් ටික අරමුණත් එක්ක අධ්‍ය ඇතුලාන්තයේ ගැඹුරකට යන්න පටන් ගන්නවා. එතකොට ඇත්ත දැක්කහම අර කියන කුකුස් අර කියන සැකසංකා දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ කියන ක්‍රමවලදී අපිට තේරෙන්න ඕනේ මේ නීවරණ වලට ප්‍රධාන වශයෙන් උත්තරයක් එන්නේ මේ අරමුණ හරියට මූණට මූණ දාලා මෙනෙහි කරන එක. මෙනෙහි කරලා අරමුණත් එක්ක වැඩි වෙලාවක් පවත්වන්න මනස උත්සාහ කරන එක. ඒකෙන් තමයි නීවරණ වලට උත්තර එන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන නීවරණ පස් ආකාරයකට දකින්න. තියෙන නීවරණේ දැක ගන්න නැති එක නැති බව දැක ගන්න. ඒ විදිහට මේ දකින්නයි ඕනේ. දැකලා අපි කල යුත්ත කරනවා නම් නීවරණ වලට උත්තරයක් එනවා. ඉතින් නීවරණ කාණ්ඩය සම්බන්ධයෙන් දේශනාව මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු ධම්මානුපස්සනා කාණ්ඩයේ ඊළඟ කොටසත් එක්ක. තෙරුවන් සරණයි.